teacher. චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන අයිබෝන් සකිසඳ අදත් සිටිජ සන්තාගාරයේ කතාබහ සඳහා අපි සූදානම් වෙන මොහොත අදත් අත් වශයෙන් මා සමග මැදිරිය ඉන්නවා ගිය වාරෙත් අපි ඔබ හමු කතා කරපු ශාමලි පීරිස් ආචාර්ය ශාමලි පීරිස් මා සමගයි අයිබෝන් ශාමලි අපේ සිටිජ සන්තාගාරය ඔබ දන්නා හදවතේ මනසේ නිම්වලලු ගලවන අපේ විඥානයේ බැඳලා තියෙන විවිධ පුංචි ලොකු රාමු පෙනෙන නොපෙනෙන හිරගෙවල් ගලවන්න උත්සාහ කරන වැඩසටහනක් කතා බහක් අපි මේ සාකච්ඡා තුළ කරමින් ඉන්නේ. අපි දවස් දෙකක් සතියන්ත දෙකක් ශාමලි සමග කතා කරා අධ්‍යාපනය දිහා අලුතෙන් හැරිලා බලන්න නැත්නම් අධ්‍යාපනයේ නිම්වලලු පිළිබඳ ප්‍රශ්න අපි අපි අධ්‍යාපනය සංකල්පනය කරලා තියෙන ආකාරයේහි ඉම් කොහොමද අපි ගල් බොහොම භයානක දරුණු ඉම් ගල් අපි දාලා තියෙන අධ්‍යාපනයේ වටේ. එතකොට මේකේ හොරිසන් එක නැත්තම් ඒකේ සීමාව පුළුල් කරන්න පුළුවන්ද නැත්නම් ඒක ඇත්ත වශයෙන් ගලවන්න පුළුවන්ද එහෙම දේ සඳහා අපි හිතන්න ඕන මොනවද වගේ දෙයක් තමයි අපි මේ වෙනකොට කතා කරමින් ආවේ අදත් අපිට ඉඩකඩ තියෙනවා ශාමලී අපි සමහර ඉවර කරපු තැනින් අපි මට මතකත මතකයි අපි අවසානයේ වැඩි වෙලාවක් තිබුණා නමුත් අක්ෂර මණි <laughs> පාසල ගැන ඔබට තිබිච්ච අත්දැකීම ගැන බැංගලෝරේමයි බැංගලෝරේමයි ඔබ කිව්වේ අත් වශයෙන් ටිකක් අමුතු නැත්නම් ප්‍රභූ ශක්තියක් තියෙන විද්වත්තුන්ගේ දරුවෝ තමයි මේක මේ වැඩිපුර මේ පාසලේ හැදීම් හැදෙමින් පවතින පාසලක් මේ යන්ත්‍රංගය හැදෙන පාසලක් එතකොට මට එක විශේෂයෙන් මේ දෙමව්පියෝ ගැන කියනකොට මට ඔළුවට වැටිච්ච එක තමයි මේ බය නැතිකම කොච්චර අවශ්‍යද කියලා. ඒ කියන්නේ අනාගතයේ නොදන්නා ලෝකයකට ඉස්සරහට යද්දී අපේට තියෙන ප්‍රශ්න දෙමව්පියන්ගේ හුඟක් අපි අපිට ඒක සාධාරණ දෙයක් වෙනවා. අපේ දරුවට ආරක්ෂිත ස්ථානයක් දෙන්න ඕන අනාගත ලෝකේ. ඒක තමයි අපේ ප්‍රශ්නේ. මේ දරුවගේ ජීවිතය ආරක්ෂිත වේද? යාගේ පාර සක්සු දක්ෂේ සාර්ථක වේද? එතකොට අපි දන්නා ආකාරයේ සාර්ථකත්වයේ සඳහා අපිට සහතික ලැබූ තැන් දෙයක් ගැන තමයි බලන්නේ. සහතික ලැබූ මාසන සහතික අපි දන්න තැන. මේ දෙමව්පියෝ අක්ෂරමණේ පාසලට යන දරුවෝ යවන්න ලෑස්ති වෙන දෙමව්පියෝ අපි නිශ්චිතාවේ බාර ගන්නවා වගේ. එහෙම එච්චර තාම දන්නේ නැහැ විපස්සන මොනවා වේද කියලා. ඒගොල්ලෝ යම් සංකල්ප වර්ගයක් තියෙනවා. ඒ අලුත් සංකල්ප, ඊටාම අලුත් සංකල්ප. දරුවෝ වටපිටාවේ කැලේ එහෙම ඉඳද්දී වෙනම විෂය අධ්‍යාපනය කළ තදිනුත් නැති ඊට වඩා අමුතු ආකාරයකට ළමයි ඉගෙන ගන්න තැනකට දරුවෝ පුංචි දරුවෝ දානවා කියන හිතන එකක් ටිකක් මම හිතන කොච්චර බයනතිකමක් වෙන්න ඕනද කියලා. අපිට ඒකත් මතක් කරගෙන යන්න පුළුවන්. නමුත් මම කැමති අද මේ වැඩසටහන වෙනම මේ අපිට යමක් අලුතෙන් කතා කරන්න පුළුවන් අපි කතා කරපු දෙයට යමක් එකතු කරන්න පුළුවන් කොහොමද පුළුවන් මොනවද ඇත්තටම ශාමලී අද මම හිතන්නේ අපි අද පරිසරය ගැන කතා කරත් ගොඩක් හොඳයි කියලා. ඒතකොට මම අර පසුගිය සතියේ නවත්තපු තැනින් පොඩි විස්තරයක් කියන්න මොකද ඒක ගොඩක් පරිසරයටත් සම්බන්ධ කියලා. ඇත්තට මේ අක්ෂරමනේ පාසලේ ළමයි පරිසරයත් එක්ක ඉන්නේ. ඒගොල්ලෝ පරිසරය පරිසරයත් එක්ක තමයි ඉගෙන ගන්නෙ. මටත් එදා තමයි තේරුනේ පරිසරයෙන් කොච්චර දේවල් ඉගෙන ගන්න පුළුවන්ද. ඒ සංවේදීතාවය කොච්චර වැදගත්ද කියන එක. මම තව පොඩි උදාහරණයක් කියන්නම්. දැන් අපි ශාලාවේ වාඩි වෙලා ඒ සංවාදයේ දිලා ඉන්නකොට ඒ වහලේ ගොඩක් හිල් තියෙනවා මම. ඉතින් ලෑලි වලින් හදපු වහලක් නේද? හදපු වහලයක්. ඒ හිල් තියෙනවා. ඉතින් මට ඒක ඉස්සලාම ගානක් උනේ මොක මොනවද මේ හිල් කියලා හිතුවා. ඒකම ඊට පස්සේ අමුතු සද්දයක් දාගෙන එනකොට බලනකොට අර අපි සාමාන්‍ය ලංකාවේ අපි කියන අම්බලම් පාදේ කියලා. විශාල කුරුමිනියෙක්. කුරුමිනියෙක් වගේ සතෙක්. ඌ විදිනවා. මට ඇත්තටම විදලා තියෙනවා. ඒක හරිම වේදනාකාරී. ඒ සත්තු. අනිත් අතින් ඉස්කෝලේ හිටියේ අවුරුදු 6 7 8 වගේ ළමයි. දැන් ඒගොල්ලෝ කවුරුවත් බය වුණේ නැහැ. ඒගොල්ලෝ සත්තුත් එළියට ගියා, ඇතුළට ආවා, ගුල් වලට රිංගුවා. දැන් මට එකපාරටම අපේ ගෙදර පරිසරයේ අම්බලම් පාළුවේ හිටියොත් කියලා <laughs> පොඩි මවා ගැනීමක් ආවා. ඒකවල අපි කරන්නේ ටක් ගාලා ළමයව එක ගන්න පුළුවන් නම් ওই පොළු කෑල්ලක් හරි මොකක් හරි කොස්සක් ඉදලා තරම් හරි සතා පොඩ පහර දෙන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ ඒ නිර්භීතකම අර පොඩි වයසකදී ළමයි පුරුදු වෙලා තිබ සතාට සතාගේ. කියන්නේ මට ඇත්තටම අවොයිඩන්ස් කියන එක. ඒ තම තමන්ගේ පාඩුවේ තම තමන් කාටවත් හානියක් නොකරොත් අපි සුරක්ෂිතයි. කියන එක ඒ පරිසරය හොඳටම තිබුණා. අනිත් එක තමයි ඒක ඉස්සර ඉස්කෝලේ ඉස්සර ලොකු වැවක් තිබුණේ. හරිම ලස්සන තැනක්. ඒ වැවට ළමයි අරගෙන ගිහිල්ලා වතුර එක ඒගොල්ලෝ පොඩි වත් කියන්නේ මැටි වගේ අරගෙන පොඩි පොඩි බඩු mm. හැදුවා අපිට mm. ගෙනත් දුන්නා. ඒ කියන්නේ එක එක නිර්මාණ. Mm. දැන් ඒ වගේ තමයි ඒගොල්ලන්ගේ දවස ගෙවෙන විදිය. ගෙවෙන විදිය. අම්මලා තාත්තලා අනිත් පැත්තේ ඒගොල්ලෝ සතියකට සැරයක් මොන වැඩ තිබ්බත් ඇවිල්ලා ඒකේ අම්මලා තාත්තලාගේ අධ්‍යාත්මික පැත්ත දියුණු කරගන්න. ඒගොල්ලෝ වඩලා යමක් කරනවාද කියලා. ඒගොල්ලෝ කතා කරනවා. ක්‍රිෂ්ණමූර්තිතුමාගේ අධ්‍යාත්මික සංකල්පයක් අරගෙන ඒගොල්ලෝ කතා කරනවා. ඒක තව ටිකක් විද්වත් අයට ඇත්තටම ඒගොල්ලෝ ආරාධනා කරලා තියෙනවා ක්‍රිෂ්ණමූර්ති සෙන්ටර් එකේ කීප දෙනෙකුට. ඒ බොහොම විද්වත් සාකච්ඡාවක් කියන්නේ. මට එතනදී තේරෙන්නේ අම්මලා තාත්තලා කොතරම් නිර්භීතද කියලා. අපි දැන් අපේ තියෙන සමාජය ගැන ඉන්දියාවේ ඊට වඩා දරුණුයි මේ සමාජ ව්‍යුහ. නමුත් එක අම්මා කෙනෙක් හිටියා දැන් තාත්තා කැමති නැති වුණත් එතනට ඇවිල්ලා හිටියා. රාමයාව අරගෙන රාමයා ඉස්කෝලේට දාලා ඒ සාකච්ඡාට ඒගොල්ලෝ දා නිවාඩු දාලා එන්න ඕනේ. ඒ හැම දෙයකටම මට ඒගොල්ලන්ගේ වැදගත් උනේ ඒ කැපවීම. ඇත්තටම කියන්නේ කමිට්මන්ට් එක. ඒක හරි වැදගත්. කියන්නේ දැන් අත් වශයෙන් අද අපි අපිට වඩා හුඟක් පුංචි රටක් අපිට ඕනනම් ඊට වඩා හුඟක් දේවල් වේගෙන් කරන්න පුළුවන් මේ විශාල ඉන්දියාවේ තියෙන සංකීර්ණතාවයන් අභියෝග ඊට වශයෙන් මධ්‍යම පන්තියක් වේගෙන් හැදීගෙන යන ඒ වෘත්තික මේ භාවයේ දර්ශක බොහොම වඩා වඩා ඉහළට යන කාලෙක සහ ප්‍රතිපත්ති වශයෙන්ුත් කියනවා අපි අපි වඩා ප්‍රොෆෙෂනල් මේ මාක් වෙන තැන් ඉහළට නගින්න තියෙන එකට ඊට පස්සේ ඉන්දියාවේ ඒක ඉන්දියාව විශාල ආර්ථික දැවැන්තෙක් විදිහට යන පියවරේ අපිට ඔක්කොම දකින්න පුළුවන්. නමුත් මේ ඉන්දියාවේම ඒකම තමයි මම හිතන්නේ මේ පාරෙම තව පැත්තක් වගේ තමයි වෙන්නේ මේ නිර්භීත භාවය මේ අනාගතයට යද්දී ඕන්නම් කියන්න පුළුවන් මෙතන සිද්ධ වෙන්නේ ඊටාම නිර්මාණශීලීන් බිහිවීමේ වැඩක් මේ කියලා. ඇත්තටම. ඒකයි වෙලා තියෙන්නේ මේ අපි හිතනවට වඩා බය නැති නිර්මා අලුතෙන් කල්පනා කරන්න පුළුවන් නිර්මාණශීලී මිනිස්සු අනාගතයට ඕන වෙන බව ඉන්දියාව දැක්කා වගේ ඉන්දියාවට ශක්තියක් තියෙනවා එහෙම ස්ථාන බිහි කරගන්න. දැන් ඒක ඉන්දියාවේ ශක්තිය ඒක තමයි. කියන්නේ අධ්‍යාපනය ඇතුළේ සම්පූර්ණයෙන්ම වෙනස් ස්ථාන මේ බිහි කර ගැනීමට විශාල අනාගත ශක්තියක් තියෙන පුරවැසියෝ සහ ගෝලීය වශයෙන් කැපිලා පේන්න පුළුවන් මිනිස්සු හැදෙන තැනක් වගේ තමයි පේන්නේ. නමුත් ඒ පාර මේ පේනවා අපිට බය හිතෙන පාරක්. අපේ රටේ මිනිසුන්ට පරිසරය ගැන මොන හරි විශේෂයෙන් අපි කතා කරන්න ඕනේ කියලා හිතපු මම කියන්නේ දැන් ක්‍රිෂ්ණමූර්තිතුමාගේ අධ්‍යාපන සංකල්ප එක්ක බලද්දී පරිසරය කියන එකට ලොකු විශේෂ වැදගත්කමක් තියෙනවා ළමයි ළමයි අපි පරිසරයත් එක්ක පරිසරයට කොච්චර සංවේදීද කියන එක මට ලොකු ඉන්ඩිකේටර් එකක් ඒගොල්ලෝ ළමයේ පූර්ණ මිනිසෙක් බවට පත් වෙනවා කියන එක. දැන් නමුත් අවාසනාවකට ශ්‍රී ලංකාවේ අතරම දෙමව්පියෝ විදිහට මම කියන්නේ හැම දෙමව්පියෙම කියලා නමුත් සාමාන්‍යයෙන් අපි බැලුවාම පොඩි කාලේ ඉඳලම ළමයි පරිසරයෙන් ඈත් කරන්න ලොකු පෙළඹවීමක් දැන් තියෙනවා. එක පැත්තක් මේ අධ්‍යාපන තරඟකාරී බවත් එක්ක. අනිත් පැත්තෙන් Tamange තියෙන ආකල්ප මං හිතන්නේ ඒක බය කියලා. මම පොඩි උදාහරණයක් කියන්නම්. දැන් අපේ ගෙදර ඇතරම වෙරළු ගහක් තියෙනවා. ඒක හැමදාම වගේ පළදරන වෙරළු ගහක්. ඒකේ එක දවසක් ඉන්නවා දැලඹු රංචුවක්. ඒ කියන්නේ අඩියක විතර ප්‍රමාණයකට මුළු ගහම වහගෙන දැලඹු. ඒක දැක්කම හරි රටා ලස්සන රටාවක්. අපේ මගේ සහෝදරියෝ කියන්නේ අම්මලා කට්ටිය එකතු වෙලා ටක් ගාලා මොකද කරේ දරුවෝ 6-7 දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ට ඒක පුච්චන්න. ලැස්ති වෙනවා. ලැස්ති වෙනවා. දරුවන්ගේ ඒ වෙලාවට තිබුණ පොඩි එකම ඒ කියන්නේ දේ තමයි දරුවන්ගේ ආරක්ෂා. එතනින් එහාට හිතන්න ඒ දෙමව්පියන්ට කැපැසිටි එකක් තිබ්බේ නැහැ. දැන් ඊට වැඩි ඒගොල්ලන්ට දැන් මේකේ සමනලයක් වෙනවා සමනලයේ ජීවන චක්‍රය මේකයි මෙන්න මේ ජීවේ උපදින්න මෙන්න මෙහෙම විදියට මේක ස්වභාව ධර්මය කියලා ළමයට එකෙන් මේකට යන්න එපා නමුත් දනබුවව ගෑවුනොත් කසනවා කසනවා කියන බොහොම සරල හොඳ පණිවිඩයක් සහ ඒක කියන්නේ රිටර්න් එක ගොඩක් තියෙන පණිවිඩයක් දෙන්න බැරි වුණේ ඇයි? කියන එක ඇත්තටම ලොකු ප්‍රශ්නයක්. එතන අපි ටිකක් මම හිතන්නේ ටිකක් ඛේදනීය තත්ත්වයක ඉන්නවා කියලා. අපි මම හිතන්නේ කියන ගිතාම කියන්නේ නාගරික පරිසර විශේෂත අවාසනාවකට මුළු රටම නාගරික හරිනේ පවතින අපි හිතන එක අමාරයි හොඳයි කියලා. ඒ වගේ නාගරික පරිසරයේ එන්න එන්න මිනිස්සු ඉන් හවුස් ජීවිතේ තමන්ගේ ජීවිතේ ගත වෙන්නේ ගොඩනැගිල්ලක් ඇතුලේ මහා දවල් පවාලා ඉද්දාගෙන ඒසී දාගෙන වටපිටාවත් කිසිම සම්බන්ධයක් නැති තැනකට එමින් පවතිනවා දරුවෝ විශාල වශයෙන් ඒ තත්ත්වයට ගොදුරු වෙමින් පවතිනවා ඒ අතරේ පාරිසරික විශාල ව්‍යසනයන් රට පුරා වෙන තත්ත්වයක් තියෙනවා ඒවා නැවතත් ඒවා සංවර්ධන ක්‍රියාමාර්ග නොකුත් දේවල් එක්ක බැඳිච්ච දෙයක් තියෙන අපිට මේ පරිසරය ගැන අපේ මම හිතන්නේ ලොකු ප්‍රශ්නේ ආයේ තියෙන්නේ පරිසරය අපි දැකලා තියෙන්නේ, පේන්නේ අපිට සංවර්ධනය සඳහා තියෙන තව මොකක් හරි දෙයක්. ඒ තාල් දුරට තමයි ඒකේ වැදගත්කම තියෙන්නේ. එතකොට අපේ බඩු භාණ්ඩ හදාගන්න අමුද්‍රව්‍ය ගොඩක් විතර තමයි පරිසරය තියෙන්නේ. එහෙම නැත්නම් ඒක අයින් කළාට කමක් නැහැ. නමුත් පරිසරය වෙනම දෙයක් විදිහට survival අපේ පැවැත්ම සඳහා අවශ්‍ය මූලික කොන්දේශයක් විදිහට කන්ඩිෂන්යක් විදිහට පරිසරය දැකීමේ මේ ප්‍රඥාව තමයි මේ රටට පහල වෙලා පහල වෙලා නැද්ද කියන එක තමයි කියන්නේ මේ ඔක්කොම විනාශය දකින්නේ. කියන්නේ අපි අත් වශයෙන් හරියට සංඛ්‍යාලේඛනත් නැහැ වනගහනේ ලංකාවේ ඇත්තටම දැන් කොච්චරද කියලා. නිල වශයෙන් 126ක් තියෙන්න ඕන. නමුත් අත් වශයෙන් තියෙන 117ක් 18ක් දෝ කියන නොනිල සංඛ්‍යා තියෙනවා ලංකාවේ වනගහනේ සම්බන්ධයෙන් මූලික වනගහනේ සම්බන්ධයෙන්. ඒ වගේ ගැටලු ගොඩක් නැද්ද අපි ඉන්නේ මේ දිහා බලන්නේ කොහොමද කියලා මේ පරිසරය කුමක්ද අපිට මේක මොකක්ද කියලා ඒතරේ මම හිතන්නේ ශාමලි කියමින් ආපු ඉන්දියාවේ බැංගලෝර නගරයේ අධ්‍යක්ෂකම වල තියෙන්නේ ළමයි මේ පරිසරය ඉගෙන ගන්න කියන ඔබ්ජෙක්ට් එකක් විදිහට නෙමෙයි අපි ඒකේ කොටසක් විදිහට කොටසක් විදිහට නේද ඔව් ඒ කියන්නේ සමස්තය ඒ කියන්නේ අපි කියන එකේ මම කිව්ව පරිසරයක් තියෙනවා කියන එක. දැන් ඒක තමයි හිතන්නේ අපේ අධ්‍යාපනයේ ගැළවිලා ගිය ගාක් නරකම තන මේ ඉතින් ඇත්ත වශයෙන් අපේ සාහිත්‍ය කලාවන්ගේ පැත්තේ වුණත් ඒවා දියුණු වෙලා නැහැ ඒ මට්ටමට පරිසරය එහෙම දකින්න දැන් අපේ සම්ප්‍රදායික සාහිත්‍යයේ කොච්චරනම් පරිසර වර්ණනා හැම කෙනෙකුට ඒක කොච්චරනම් ඔබ්ජෙක්ට් එකක් විදිහට අපිට බලන්න අපිට ලස්සනට තියෙන දේවල්. ඒසක් පරිසරෙ වෙන්නම මේ වටිනාකමක පරිසරය වෙනම පැවැත්මක් සහිත දෙයක් විදිහට දැකීමේ ශක්තිය අපිට හරි අඩුයි. ඉතින් අර මේ ලිබරල් ආර්ථිකය හා සම්බන්ධ ඇවිල්ලා ඔලුවට වැටලා තියෙන දේවල් එක අර නැවතත් අර සාර්ථකත්වයම ඔක්කොම කියමු අපි බැංකුවේ කොච්චරද තියෙනවද බැංකු කාණ්ඩ ඕවා දිහා විතරයි අපිට පේන්නේ. මොකද ගක් කියන්නේ සාමාන්‍ය මිනිසුන් මතක නැහැ මේ ශාක පත්‍ර. නැත්තම් අපි මොනවද කරන්නේ කියලා. මේ මූලික පැවැත්ම පිළිබඳ දේ මම හිතන්නේ අපි අපිට ඒ කියන්නේ අපි අපි ඉන්න ලොකුම ඛේදනීය තැන තමයි අපිට ඒ ගැන අවබෝධයක් නැතිකම. අපි පරිසරය දකින්නේ ඒ කියන්නේ අපිට ජීවත් වෙන්න කියන්නේ මිනිස් මිනිහෙකුට ජීවත් වෙන්න තියෙන සපෝටිව් සිස්ටම් එකක් සතෙක් වුණත් එහෙමයි. ගහකොළ වුණත් එහෙමයි. අපිට මොනවද ලැබෙන්නේ? අපිට මොනවද ලැබෙන්නේ? අපේ ජීවිතය, ඒ කියන්නේ අපි කියන සාර්ථකත්වය තත්ත්වය ඒ අපි එන්ෂුවර් කරගන්න සහතික කරගන්න අවශ්‍ය මෙවලම් විදියට. ඔව් සාධක මෙවලම් ආදි වශයෙන්. අනිත් දකින්න දැන් අපි මේ දවස්වල විල්පත්තුව ගැන බොහොම ලොකු කතා බහක දෙනවා. මම Facebook ගිනුම් හිමියෙකුත් විදිහට නිතර ඇත්තටම මම Facebook පාවිච්චි පරිහරණය කරන කෙනෙකුත් විදිහට මම දකිනවා සෑහෙන ලොකු උඩා පෝස්ටර්ස් තියෙනවා. Facebook post තියෙනවා. يعني ඒක ඇත්තටම මේ මෙසේජස් ටිකක් හිතට කාවදිනවා. හැබැයි කල්පනා කරලා බැලුවොත් ගත්තොත් අපි අපේ දිහා හැරලා බලලා අපි පෝස්ට් එකක් දාන්න පෙළඹෙන එකේ මට තියෙන මට හිතෙන තව තවත් සමාජ ව්‍යුහ තියෙනවා කියලා. නමුත් ඇත්තටම අපි හැරිලා බලන්නේ මම පැල කීයක් හිටවල තියෙනවා මගේ දායකත්වය මොකක්ද කියන එක. අපි ඒක ඒක කතා කරන අපි ඒකට කියන්නේ ට්‍රෙන්ඩ් එකට කරනවා කියන එක. නැතිවත් සාමාන්‍ය දිනපතා අපේ ජීවත් වීම සඳහා පරිභෝජනයේ සෑම අර්ථයෙන් බැලුවොත් කෑම බීම ඇඳුම් වැළඳුම් ආදී බැලුවම අපිට ගස් කොලන් නැත්නම් හිතන්න. ඒ වුණාට අපේ කෙලින්ම ගත්තොත් ෆර්නිචර් කියන අපේ වටපිටාවේ තියෙන හැම දෙයක්ම. එතකොට ඒවා වෙනත් කිව්වොත් පරිසරයෙන් අපිව අරගෙන අර ඉවරයි අරගෙනමින් ඉන්නවා. එතකොට නැවත පෙරලා මේ කොස්ට් එක අපි ගෙවනවාද පරිසරයට නැවත දෙනවා අපි ඒක ණයක් විදිහට දකින්නේ මම දැක්ක ඕස්ට්‍රේලියාවේ මට මතක විදිහට ඕස්ට්‍රේලියාවේ එක පොඩි ගණනයක් කිරීමක් කරලා තියෙනවා සාමාන්‍ය ලංකාවේ මිනිස්සුන් නෙමෙයි ඕස්ට්‍රේලියාවේ මිනිස්සෙක් ජීවිතේ ජීවිතේ අවුරුදු 60ක් 70ක් ජීවත් වුණොත් ගස් 60 ගණනක් කපනවා කපපු ද්‍රව්‍ය පාවිච්චි කරනවා කියලා. එතකොට ඒගොල්ලෝ කියනවා දැන් ඔයා මැරෙන්න කලින් මේ ණය ගෙවලා මැරෙන්න. අඩු වශයෙන් පැල 60ක් හිටවල මැරෙන්න. <laughs> තමන්ගේ උපන්දිනේට එක පැලේ ගන්න හිටෙව්වොත් අද වශයෙන් ණය ගෙවනවා. ඒක අපි ණයක් විදිහට දකින්නේ. මට මතක් වෙනවා අලුත් මේක කිව්වා මේ ශාමලි දන්න අපේ මිතුරියක් ලේකා. ලේකා ලස්සන කතාවක් කළා. ඒක ඔය තරුණ කලාකාරියක් වගේම මේ පරිසර ගැන බොහොම උනන්දු වෙන තරුණියක්. ලේඛකව යාගේ ජීවිතයේ පුංචි කාලේ එයාට වැඩිච්ච තැනක් තමයි අර රවුල හඳුරුලිප මහින්ද මේ එස් මහින්ද හඳුරුලියපු මුත්තේ මුත්තේ මොකද කරන්න යන්නේ පුංචි සහ එකෙන් හැදිච්ච සින්දුව කියලා. එතකොට ඒකේ කුඩා දරුවෙක් අර මුත්තගෙන් 100ගෙන් අහනවා ඒ පැලේ හිටවන්නේ ඇයි මොකටද මොනවටද ඕක වාට මොනවද ඕකෙන් ලැබෙන්නේ කියලා. එතන මේ පුංචි ළමයා අහන්නේ. ඒ පුංචි ළමයාට කල්පනාවක් නැහැ, දැනීමක් නැහැ, තේරුමක් නැහැ මේ සීයා කරන වැඩේ ගැන. එයා ඉතින් ඔළුවට වැටලා තින්නේ එයා සීයට මොන හරි මේකෙන් අමගෙඩියක් කන්න ලැබෙන්න ඕන කියලා. ඒ පණිවුඩේ තමයි මම ලේඛා කියනවා එයාට වැඩිච්ච තැන. දැන් ලේඛා කියනවා හරි වැඩේ මට දවස් මෑතදී දවසක් කියනවා අර වෙන තැන් වලට ප්‍රදේශ වලට ගිහිල්ලා මේ කණ්ඩායම ලේඛත් එක්ක ලේඛගේ කට්ටිය ගිහිල්ලා පළහිටවල එනවා. ඒ ප්‍රදේශයේ සමහරට ඒගොල්ලන් මිනිස්සුත් කතා කරනවා ඒ ප්‍රජාව කතා කරනවා ඒගොල්ලෝ පළ බාර දීලා ගෙවල් එයා ගිහිල්ලා ඒගොල්ලෝ මොනවත් අයිති වෙන්නේ ඒගොල්ලෝ දීලා එනවා එතකොට මේ මිනිස්සුන්ට හරි කුතුහලයක් තියෙනවනේ ඇයි ඕකට මේක කරන්නේ කියලා ඉතින් අර ඇවිල්ලා අහනවා අර පුංචිලාම අහව ප්‍රශ්න අහනවා දැන් ලේකගේ මොකටද ඔය පළ හිටවන්නේ ඉතින් ලේකගෙන හරි වැඩි නිසා අර පුංචිලාම තාම ලොකු වෙලා නැහැ අපේ රටේ ඇත්තටම හරි ලොකු ප්‍රශ්නයක් අත්තරේ සාමේ පුංචිලාම එහෙමයි එයා ලුකු වෙන පාටක් නෑ වගේ. අපි අනිත් පැත්තෙන් පරිසරය විඳින්න පුරුදු වෙලා නැහැ. එහෙම හිතන එක වැදගත් වෙනවා. ඔව් පරිසරය විඳින්න පුරුදු වෙලා නැහැ. අපි හිතන්නේ අපේ සතුට වෙනුවෙන් තියලා අපි දැන් අපි ට්‍රිප් එකක් ගියා මට මතකයි මම හිතන්නේ ඔබතුමත් එක්කම ගිය චාරිකාවක මට ටිකක් ඒ හිත රිදුම දවස් දෙකක් යනකම් තිබුණා මොකද අපි බොහොම හොඳ සංකල්පයක් කතා කරමින් ඒ චාරිකාවේ රිටිකල ගිය චාරිකාව මම මතකයි අපි දැන් එක එක තැන්වල නැවතීගෙන එක එක අභ්‍යාස පොඩි අභ්‍යාස කරමින් පරිසරයට සම්බන්ධ සංවාද කරමින් යන අතරේ බොහොම බහුතරයක් ඒ රිටිගල කන්ද නැගලා පල්ලෙහාට ආවා කෑ ගහගෙන නැග්ගා කෑ ගහගෙන බැස්සා මට දෙමෝපියෙක් ළමයෙකුට ගහක පත්‍ර සෙලවෙන සද්දයක් ඒකෙන් එන හුළඟක් විඳින්න එහෙම පොඩ්ඩකට ඒ ජීවිත නැවතුනේ නැහැ එතකොට මට හිතෙනවා කොතනද මේ වරද තියෙන්නේ කියන එක අන්තිමට මට ඒක අධ්‍යාපනයටත් ගාවන්න පුළුවන් කමක් ඇයි අපි ඒක හිතන්නේ ඇයි අර බහුතර දෙමව්පියන්ට ඒක හිතන්න බැරි වුනේ කියලා. අනේ මට මතකයි සිද්ධිය විශ්වාමලි මගේ හිත හරියම සසල කරපු සිද්ධියක් කියන්නේ රිටිකල නගෙනකොට ඒ විවිධ කාණ්ඩ බස්සමින් බහලා කෑ ගහමින් දෙමව්පිය සමහරට දරුවන්ටත් කෑ ගහමින් ඒ ඒ පරිසරය ඇතුලේ ඇතුළෙමින් ගමන් කරපු මට හිතුණා ඇත්තටම ඔබ කියන එකම තමයි මටත් දැනුනේ මේ ඇයි මේ මිනිස්සුන්ට මේ මොකටද මේකට මේ ආවේ කියලා කොටවිස මොකක්ද අරමුණ ඔබතුමාගේ සංකල්පය තමයි එතන වැඩ කරන්නේ ඔබතුමා මුලින් කියපු සංකල්පය දැන් දැන් ඒගොල්ලන්ට ඒක ට්‍රිප් එකක්. ට්‍රිප් එකේ හරි වැලියු එක ගැන අයිඩියා එකක්. ඒක බොහොම ආර්ථිකයෙන් මේ පැත්තෙන් කියන්නේ විශ්ලේෂණය කරපු සතුටක්. ඔව් සමහරලාට ඒකේ සමහර තරුණ අයගේ ඉන්න පුළුවන් එතන වටපිටාවේ selfie එකක් ගහලා FB එකට දානවා. දැන් අරමුණ බලන්නේ ඉච්චරයි. කියන්නේ ඒක මගේ හරි ගැටලු සහගතයි. ඒ ගමනේම මට මතකයි මේ ශාමිට මතක මම දැන් අපි අවුකන පිළිමය ආශ්‍රය අඩවියට ගියා. ඒ ගියාම මගේ හිත හන්ත්‍රියටම වේදනාවටපත් වුණා. මොකද මේ අවකන පිළිමය ගැන කවි ගී ලෝකෝන් දේවල් අපි පුංචි කාලේ හැදුනේ ඒවත් එක්ක ඒ විශේෂයෙන් මහගමසේකරගේ ඔය ඉහළ නිල්වන් අහස විනිවිද නැගෙන ඔබගේ යෝධ බුදුබඳ මගේ නිතසිත මෝහණය කර මගේ කුදුම පසක් කොට ඇත ආදි වශයෙන් ඌ ඒ අවකන පිළිමය තමයි අපේ අපේ ජීවිතය අවකන පිළිමය. නමුත් මේ අවකන අඩවියට ගියාම මට පිතාම අවකන පිළිම වහගෙන ලොකු කොන්ක්‍රීට් ගොඩනැගිලි ඉදි වෙනවා. ඒ අතර විශාල අර යකඩ කටකින් කෑ ගහනවා සම්මාදම් බිල්ලමේ. මම ඒක කල්පනා කරා මේ මොලයක් තියෙන සිහිමුද්දක් තියෙන මිනිස්සු අපි තුමු ජපානයේ මිනිසුන්ට මේ අවකන පිළිම දුන්නා ඒගොල්ලෝ මොනවා කරයිද මෙතන කියලා. එහෙමනම් ඒගොල්ලෝ එතන උයනක් හදයි, ගස්කොළන් හදයි. ඕකන හිමියෝ දකි අපි එහෙනම් අර මහා උයන මැද්දේ නේද? එහෙනම් නිවන් වනාන්තරේ වනාන්තරේ මැද්දේ. එහෙනම් අපි හිතත් සහනයටපත් වෙන අපි කියලා වාඩිලා සමාජට පය ගණන් ඕකන කුලේ මැද ඉන්න තියෙන්න තිබුණා. නමුත් අපි මේ මොකද මේ කරන්නේ කියලා පරිසරයත් එක්ක. ඒ මොකද මේ ආරම්භක සංකල්පයේ තියෙන ඇත්තම මේ පරිසරයේ මැද්දේ නැගී හිටින අකම්පිතව අර සීකර කියන වගේම අකම්පිතව මේ පරිසරයේ මැද්දේ නැගී හිටින බුදු පිළිමේ. ඉතින් මේ පරිසරය පිළිබඳ ඔබ කියන අසංවේදීතාවය දැන් මේකට අපි අත් වශයෙන් එකක් පැත්තේ අධ්‍යාපනය අපේ යම් උත්තරක් තියෙන්න ඕන. නමුත් මම හිතන්නේ විශාල කතිකාවක් මේ යම්කිසි සදාචාර ආධ්‍යාත්මික කතිකාවක් අවශ්‍යයි අපි දිහා බලන්න. ඔව්. නේද? මේ මේ අපි කොහෙද මේ යන්නේ? මොකද්ද මේ කරන්නේ? එතන තමයි පරිසරය පිළිබඳ අපේ තියෙන අසංවේදීතාවය, ඒක අර හුදෙක් බඩු භාණ්ඩ යක් විදියට දකින, ප්‍රයෝගිතා ඇහැකින් විතරක් දකින අපි අපිව කේන්ද්‍ර කරගෙන ලෝකෙ ඉන්නවා වගේ දෙයක් තියෙනවා. සංකීර්ණ මේ ලෝකයක් කොහොම අපේ කේන්ද්‍රය තියෙනවා. මේ මහා ලෝකෙ මැද්දේ අපි තිතක් විදියට අනිත් ඔක්කොම ඉන්ටර්කනෙක්ටඩ් අන්තර් සම්බන්ධ මහා ජාලයක් මැද්දේ අපි අපිව දකින්න ප්‍රඥාව අපිට තාම නැහැ. මට ඒ සම්බන්ධයෙන් පොඩි අත්දැකීමක් සමග කතා අතර නැග චුට්ටක් මේක වෙනස් කතාවක්. දැන් මම කතෝලිකෙක්. මම බයිබලයේ කියවනකොට දැන් එක තැන් කීපයක يعني ඒක උම ස්පෙસિෆයි කරලා නෙමෙයි. නමුත් තියනවා දැන් මේ සියල්ල ඔබ වෙනුවෙන් මිනිසා උතුම් සියල්ල ඔබ වෙනුවෙන් කියන. මම අතන පරිහරණය කර සිංහල බයිබලයක්. මට ඒක හැමදාම ඔළුවට වැදුනා. ඒක එහෙම වෙන්න පුළුවන් කියලා. හ්ම්. එතකොට මම හැමදාම කරේ බයිබලයෙන් ඈත් වෙච්ච එක. හ්ම්. පසු කාලීනව මම හිතන්නේ ඔබතුමාගේ හොඳ මිතුරෙක් වෙන ෆාදර් කෙනෙක් මට ඇලෝල් ඇලෝ පීරිස් පියතුමා පියතුමාව හම්බුණා. එතකොට පියතුමත් එක්ක එතකොට මම ඇත්තම දවසක් මම ගත කරා. එතුමත් එක්ක ආහාර වලගෙන ඒ තුලන එතුමන් පල්ලියේ එතකොට දැන් මං මට ඒ ප්‍රශ්නේ මං එයාගෙන් අහුවාම කියනවා නැහැ ඒ බයිබලයේ සිංහල එකේ පරිවර්තන වැරද්ද තියෙන ලොකු දෝෂයක් තියෙනවා ඊට පස්සේ මට එයා ගෙනල්ලා හීබ්‍රු බයිබලයේ ගෙනල්ලා ඒකම <laughs> එහෙම එකක් ඇත්තෙම නැහැ ඒක ඒ කියන්නේ අපි දෙන දැක්මේ වෙනස තියෙන්නේ කියන්නේ අපේ ආකල්පවල හරියටම හරිය මම හිතන්නේ ශාමලී ඔය උතනින් ලොකු කතන්දරයක් කියන්නේ ඊට පස්සේ අපේ බයිබලයේත් නැත්නම් ඒ ආරම්භක අදහස නැවත කියව ගැනීමේ නැවත සොයා ගැනීම අවශ්‍යතාවක් වෙන එක සම්පූර්ණයෙන් සාධාරණයි බෞද්ධ බුදුදහමට. අපේ සම්පූර්ණ මේ වරද්දගෙන තියෙන වැරදි විදිහට අර්ථකථනය කරගත්ත ටෙක්ස් දැන් අපේ වටේ තියෙන්නේ. ඉතින් අපිට ඇත්තටම පාර හොයාගන්න බැරි තරමට මේ වල් බිහි වෙලා තියෙන මේ මේ සෑම දහගමක ඒ ගැටලු තියෙනවා. එසේ කියමින් අපේ කාලය අවසන් නිසා මම හිතන්නේ අපි ආයගොන් කියන වෙලාව ඇවිල්ලා තියෙන්නේ අදත් සිටිජ වැඩසටහන සංවාදය අපිට ගෙනෑමට ඉනෝකාගමගේ තාක්ෂණික වශයෙන් අපට ඒ සහයෝගය දුන්න ඇයට ස්තුතියි. ඒ වගේම ශාමලී ඔබටත් මම ස්තුතිවන්ත වෙනවා. අපි ආයිබෝන් කියමු අපේ සුහද මිතුරු මිත්‍රයන්ට. ආයිබෝන්. ආයිබෝන්. සිටිජ චින්තනයේ සහ හදවතේ ඉම් ගල් කලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන නිෂ්පාදනය රාජිත දිසානායක